බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 පරපණ නැසීමෙන් වැළකී මෛත්‍රිය පුරුදු කරමි අන්සතු සම්පත් සොරසිතින් ගැනීමෙන් වැළකී පරිත්‍යාගය පුරුදු කරමි වැරදි කම් සැප විඳීමෙන් වැළකී කාමයේ ආදීනව මෙනෙහි කරමි ලෝරවටන මුසාබසින් වැළකී සත්‍යය පිළිපදිමි මදයට හා ප්‍රමාදයට හේතු මද්ද්‍රව්‍ය පරිහරණයෙන් වැළකී ප්‍රඥාව දියුණු කරමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා බොහොම ඉඳගෙන මල් පහන් පූජ කරන විනාඩි දෙකක් ගාත කියන්න වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝකදී පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මුක් අපං මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හංගන්දේ පූජ තථාගතං අදිවාතේතුනෝ භන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්ත අදිවාතේතුනෝ භන්තේ කිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත් කායේන වාචා චිත්තේන පමාදේන මයාකත අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන තේන පමාදේන අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාක අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත් අනුත්තර තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පත සබ්බේ දේවා අනුමෝදන් සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතය දුක්ඛ පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බය සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපාන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝත් සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු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 ධම්මපීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝති බණහන් සූදානම් වන සත්පුරුෂ පින්වත්නි අපේ ජීවිතය කියන එක ගත්තාම මහා ක්‍රියා සමුදායකින් ගොඩ නැගිලා තියෙන එක. උදේ අවදි වුණාට පස්සේ අවදි වීමත් ක්‍රියාවක්, මූණ සේදීම, ආහාර පිසීම, ආහාර ගැනීම, රැකියාවට පිටත් වීම, පාසල් යෑම ආදී කොට දවස කියන එක සංවිධානය වෙලා තිබෙන්නේ ක්‍රියා සමුදායක්, ක්‍රියා ගොඩක් එකතු වෙලා තමයි දවස කියන එක සකස් වෙලා තිබෙන්නේ. එතකොට මේ ක්‍රියා ගොඩක් දවසක් වුණාම සතිය කියලා කියන්නේ එතකොට දවස් ගොඩක් වර්ෂ කියන්නේ මාස කියන්නේ සති කීපයක් ඒ වගේම වර්ෂ කියන්නේ මාස කීපයක් අපේ ජීවිත අවශ්‍ය කියන එක ගත්තාම මේ ජීවිත අවශ්‍ය අවුරුදු 50ක් 60ක් අපි ජීවත් වුණොත් එතකොට මහා ක්‍රියා සමුදායකට දායක වෙච්ච දෙයකට තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ ජීවිතය දිහා බලනකොට ක්‍රියා ගොඩක් වුණාට මූලික වශයෙන් ක්‍රියා දෙකක් අපේ ජීවිතේ තියෙනවා. එක එක ක්‍රියාවක් තමයි අපි නොසිත අපි කල්පනා කරන්නේ නැතුව සිදුවෙන ක්‍රියා කියන ඒවා. අපේ ජීවිතේ සිදු වෙන ඒවා. ඒ සිදු වෙන ඒවා තමයි අපි උස්ම ගන්නවා. අපි සිදු කරන්නේ නැහැ ඒක සිදු වෙනවා. හෘද ස්පන්දනය. ඒ වගේම ශාරීරියේ අභ්‍යන්තරේ තවත් නුයිකුත් ක්‍රියාවන් සිද්ධ වෙනවා. අපි ඒවා සිදු කරනව නෙමෙයි සිදු වෙනවා. ඊළඟට සිදු කරන ක්‍රියා අපේ ජීවිතේ තියෙනවා. ඒව අපි කවුරුත් දන්නවා. මේ සිදු වෙන ක්‍රියා හා සිදු කරන ක්‍රියා අතර තියෙන මූලික වෙනස තමයි සිදු කරන ක්‍රියාවලට හැමතිස්සෙම සිත ඇසුරු කළ කරන ක්‍රියා තමයි සිදු කරන ක්‍රියා හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සිත ඇසුරු කළා. සිතේ ඇසුරක් නැතුව යම් ක්‍රියාවක් බාහිර හෝ ආධ්‍යාත්මික හෝ සිද්ධ වෙනවා නම් ඒක සිත ඇසුරු කරන්නේ නැතුව ඒක සිදු වෙන ක්‍රියාවක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මිනිස්යාට තියෙන ලොකුම වගකීම සිත ඇසුරු කරලා කරන සිදු කරන ක්‍රියාව සම්බන්ධවයි. එතකොට බුද්ධ ධර්මය බුදුරජාණන් වහන්සේ මේ සිදු කරන සිත ඇසුරු කරලා කරන ක්‍රියාව සම්බන්ධ වගකීම තම තමා ලබාගත යුතුයි තම තමා තේරුම් ගත යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගකීම පින්වත්නි වෙන කෙනෙකුට බාර දෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි ජීවත් වෙන කාලය තුලදී සිත ඇසුරු කළ යම් ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒකේ සම්පූර්ණ වගකීම තමම් පැවරෙනා වගේම ඒ සම්බන්ධව ඇතිවෙන අපේ ජීවිතයේ දුක සැප කියන ඒවා ඒවත් අපිට බාර ගන්නට සිද්ධ වෙනවා නමුත් ලෝකේ දිහා බැලුවාම මේ දුක සම්බන්ධව අපි කල්පනා කරනකොට පින්වත්නි හුඟක් අය කියනවා මම දුක් විඳින්නේ අහවල් අය නිසා. එහෙම නැත්නම් අහවල් දේ නිසා කියලා වෙන වෙන අයට තමන්ගේ දුක පවරලා දෙන්නට උත්සාහ කරනවා. නමුත් එහෙම අපිට දුක පවරලා දෙන්නට පින්වත්නි පුළුවන් කමක් නැත්තේ නෑ. පුංචි කාලේ අපි කල්පනා කරනවා අපේ දෙමව්පියෝ අපිට උවමනා කරන විදිහට සැප දීලා අපිට අවශ්‍ය කරන ඒව නුදුන්නු නිසා තමයි අපි මේ දුක් විඳින්නේ කියලා සමහර විට දෙමව්පියෝ කෙරෙහි යම් කිසි අමනාප සිතක් පහළ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ දෙමව්පියන්ගෙන් නොලැබිච්ච දේවල් සමහර විට යෝන් වියටපත් වුණාට පස්සේ ආවාහ විවාහයෙන් පස්සේ අමුසැමියන් අතර නොයෙකුත් අපි සැප බලාපොරොත්තු වෙන දුකක් නැතුව ජීවිතේ ගෙන යන්නට. නමුත් එතනත් අපි බලාපොරොත්තු වෙන තරම් අපේ දුක බාර ගැනීමක් සිදු වෙන්නේ නැති වෙනකොට අපි නොයෙකුත් විදිහේ ව්‍යාපාද තරහ ආදී සිතුවිලි ඒක තුලත් අපි සිද්ධ කරගන්නවා. ඊළඟට අපි කල්පනා කරනවා ඉතින් නැතුණාම Tamanට දරුවෝ ඉන්නවනම් දරුවෝ අපේ දුක බාර ගැනීම අපිට මේ සැප කියන එක දරුවෝ ළඟා කර දෙවි අපේ බලාපොරොත්තු ඉෂ්ට කරાવી ආදී වශයෙන් දරුවෝ ගැන නොයෙකුත් විදියට කල්පනා කරනවා නමුත් අපි හිතන ආකාරයෙන් දරුවන්ගෙනුත් එහෙම ලැබුණ නැති වුනහම එතනත් යම්කිසි අමනාපසිතක් අපේ අපි තුල ඇති වෙනවා ඊළඟට අපි හුඟාක්ම වයසට ගියාම සැඳෑ සමයට ගත වුණාට පස්සේ සමහර විට ආගමික ස්ථානවලට ගිහිල්ලා බෞද්ධයෝ නම් පන්සල් වලට අනිත් ආගමික ස්ථාන වලට අනිත් ඇත්තෝ ගිහිල්ලා ඒ ඒ පූජකයන් වහන්සේලා අපේ දුක තේරුම් අරගෙන අපිට යම්කිසි සැනසීමක් ළඟා කර දෙවි කියන බලාපොරොත්තුවෙන් ඒ කටයුතු කරගෙන යනවා. නමුත් එතන යම් යම් හේතු නිසා අපේ දුක ඉවර වෙන්නේ නැති විත්තිය පේනවා. එතකොට මේ දිග විස්තරය කිව්වේ පින්වත්නි මේ අය පුංචි ළමයි නිසා නෙමෙයි මේ දිග විස්තරය කිව්වේ අපි පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතේ අපි සැප සොයලා තිනවා මේ විදිහට පිටින් සැප බලාපොරොත්තු වෙලා තිනවා පිටින් අපේ දුක තව කෙනෙකුට පවරලා දෙන්නට අපි උත්සාහ කරලා තිබෙනවා නමුත් බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැප කියන එක පිටින් ළඟා කරගන්නට ක්‍රමයක් ඇත්තෙත් නැහැ. දුක කියන එක තව කෙනෙකුට තමන්ගේ දුක වෙන කෙනෙකුට පවරලා නිදහස් වෙන්න අතපිහදා ගන්නට ක්‍රමයක් නැති බව බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට අපි ජීවත් වෙන කාලය තුලදී සිත ඇසුරු කළා කරන සිදු කරන ක්‍රියාවල ප්‍රතිඵල තමයි සැප වශයෙන්ුත් දුක වශයෙන්ුත් පින්වත්නි අපේ ජීවිත කාලය තුර සංසාරයේ තවත් දුරට ගත්තොත් සංසාරේ අපි යම් කිසි තත්වකින් යාත්‍රා කරන්නේ මේ සංසාර ගමන. නමුත් මිනිස්යාට අනිත් අයට වඩා මේ වගකීම හොඳට ගන්න පුළුවන්. ඒ මොකද මිනිස්යාට විචාර බුද්ධිය කියන එක තියෙනවා. අනිත් සත්තුන්ට යම් යම් විදියෙන් නුවණක් තිබුණත් සහජයෙන් විචාර බුද්ධිය කියන එක පින්වත්නි ඒ ඒ සත්‍යයන්ට නැහැ. ඒ විචාර බුද්ධිය නැති නිසා බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙච්ච ඊටාම වටිනාම ශ්‍රේෂ්ඨම සත්වයා මේ විශ්වයේ වාසය කරන මිනිසයා බව උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. කෙනෙක් හිතන්නට පුළුවන් මිනිස්යාට වඩා මේ විශ්වය තුල අපි නොදැක්කත් අදෘශ්‍යමාන වශයෙන් හරි නොයෙකුත් දෙවිවරු ආදී වශයෙන් වාසය කරන්නට පුළුවන් කියලා. නමුත් එහෙම වාසය කළත් මොන විදියෙන් කල්පනා කළත් බුද්ධ දේශනාවට අනුව උන්වහන්සේගේ ඥාණයට අනුව මිනිස්යා තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් පින්වත්නි මේ විශ්වයේ ඇත්තේ නැහැ. ඒකට හේතුව මිනිස්යාට මේ දුක කියන එක තේරුම් ගන්නට පුළුවන්. මනුෂ්‍යයාට මේ ක්‍රියාව පිළිබඳ වගකීම ගන්නට පුළුවන්. සතෙකුට තමන්ගේ ක්‍රියාව පිළිබඳ වගකීමක් ගන්නට බෑ. ඔහේ සිදුවෙමින් සිදුවෙමින් යනෝ මිසක් ඒක කිසි පාලනයකට හසු වෙන්නේ නැතුව ඇඹරි ඇඹරි යනෝ මිසක් මනුෂ්‍යයාට වාගේ තමන්ගේ සිදු කරන ක්‍රියාව පිළිබඳ වගකීමක් පාලනයක් ඇති කරගන්නට වෙනත් අයට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ <clears throat> දේශනා කළා මිනිස්යාට තමයි තමන්ගේ සිත කියන එක දියුණු කරන්නට ප්‍රඥාව කියන එක දියුණු කරන්නට පුළුවන්කම තිබෙන්නේ. දැන් අනිකුත් සත්‍යය ගත්තහමත් ඒ ඇයට සිතක් තියෙනවා නමුත් සිත දියුණු කරන්න බෑ තමන්ගේ නුවණ දියුණු කරන්න බෑ ඒ ලැබිච්ච ප්‍රමාණයෙන් ඉඳගෙන ඒ අය මැරෙනවා. තව තැනක උත්පත්තිය ලැබනෝ ඊළඟට දෙවියෝ වගේ පිරිස ගත්තාම අපි නොදැක්කත් ඒගොල්ලන් කල්පනා කරනවා ඒගොල්ලන්ට සිත දියුණු කරන්න බෑ දේවාත්මවල ඉඳගෙන ඊළඟට ඒගොල්ලන්ගේ ප්‍රඥාවේ ආත්ම භාවවල ඉඳලා දියුණු කරන්නට බෑ ඒ යම්කිසි දිව්‍ය භාවයක් ලබාගෙන හිටියනම් ඒ තියෙන ප්‍රමාණයෙන් පවත්වගෙන ඉඳලා එතනින් මරණයටපත් වෙනවා ඒක එතනින් සිත දියුණු කරන ප්‍රඥාව දියුණු කරන්න බෑ අර මිනිස්යාට පහලෙන් ඉන්න නොයෙකුත් තිරිසංගත සත්තුන්ට තමන්ගේ සිත නුවණ දියුණු කරන්නට බැරුව වගේම මිනිස්යාට වඩා ඉහළින් ඉන්නවා කියලා කල්පනා කරන දෙවියන්ටත් තමන්ගේ සිත ප්‍රඥාව කියන එක දියුණු කරන්නට බෑ. නමුත් පින්වත්නි, මිනිස්යාට තමන්ගේ සිත දියුණු කරන්නට පුළුවන්. තමන්ගේ ප්‍රඥාව දියුණු කරන්නට පුළුවන්. කොච්චර දුරට දියුණු කරන්නට පුළුවන්ද බෞද්ධ හැටියට අපි දන්නේ සම්මා සම්බුද්ධත්වයේ දක්වා. එහෙම නැත්නම් ਸਰුවක්්‍යතාඥානයේ දක්වා මිනිස්සෙකුට තමන්ගේ ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. ඒ නිසා තමයි සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ බුද්ධ ඥානය සඳහා ලබාගත් තැන තමයි මේ මනුෂ්‍ය ජීවිතය. ඒ නිසා අපේ කාල ප්‍රමාණය අනිකුත් සත්වෝ එක්ක සමහර විට සංසන්දනය කරනකොට මේ ජීවත් වෙන කාල පරිච්ඡේදය ටිකක් අඩු වගේ පෙනුනට පින්වත්නි ඊටාම විස්මයජනක ඊටාම ශ්‍රේෂ්ඨ ඊටාම දුර්ලභ අවස්ථාවක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය ජීවිතය කියන එක වර්ණනා කරලා තිබෙන්නේ එතකොට දැන් ලෝකයේ සම්මත වශයෙන් කෝටි 600ක් විතර මනුස්ස ජනගහණය ජීවත් වෙනවා. නමුත් මේ මනුස්ස ජනගහණය ජීවත් වුණාට ඒ සියලු දෙනාම මිනිස්යෝද කියන ප්‍රශ්නය අපිට අහන්න සිද්ධ වෙනවා අපි වෙන වෙනම කාගෙනුත්. බුදුහාමුදුරුව මිනිස්යා කියලා විග්‍රහ කළේ මනුස්ස ශරීරයක් තිබීම නෙමෙයි උන්වහන්සේගේ විග්‍රහයට ලක්ුණේ විතක්ක ਵਿਚාරය කියන ගුණයත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්මතාත් යම් අවස්ථාවක පවතිනවද අන්න එතන මනුෂ්‍ය ජීවිතයක් පවතිනවා කියන එකයි උන්වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් අවිචාරවත් මිනිස්සයා සැබෑ මිනිසෙක් හැටියට බුද්ධ ධර්මය වර්ණනා කරන්නේ නැහැ. එහෙනම් විචාරශීලී බුද්ධිමත් තැනැත්තා තමයි බුදුදහම පින්වත්නි මිනිස්සයා හැටියට බුදුහාමුදුරෝ පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ නිසා විචාර බුද්ධියත් තමන්ගේ වගකීම තමන්ට දරන්නට පුළුවන් තැනක ජීවත් වීමක් කියන මේ කාරණා ඊටාම වැදගත් වෙනව මනුෂ්‍ය ජීවිතය කියන එක දියුණු කරගන්නට නම්. දැන් අපි බලන්නට මේ හැමදෙනාම පුංචි දරුවන් හැටියට යම් අවස්ථාවක් හිටියා මේ බාහිර ශරීරය කියන එක කිසි කෙනෙකුට දිනු කරගන්නට බැරි වුණා මේ ශරීරය කියන එක. නමුත් මේ ඇයට තමන්ගේ සිත යම් ප්‍රමාණයක දිනු කරපු අය මෙතන ඉන්නවා. ඒ වගේම ඥානය දිනු කරපු අය මෙතන ඉන්නවා. අර කය දිනු කරන්නට බැරි වුණාට ඒ දෙක දිනු කළා. තවත් උත්සාහ කළා නම් උනන්දු වුණා නම් අවංක වුණා නම් ධෛර්ය සම්පන්න වුණා නම් මේ වයස වෙනකොට සෑහෙන බුද්ධියකුත් සෑහෙන චරණයේ හෙවත් Tamange සිතේ දියුණුවක් පින්වත්නි ඇති කරගන්නට අපිට අවස්ථාව ලැබුණා. නමුත් අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ පසුගිය යටගිය දේ ගැන කල්පනා කළා අපිට එහෙම කරගන්නට බැරි වුණා නේද කියලා කලකිරීමට දුකටපත් වෙන්නට එපා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒක සියල්ල අමතක කළ යුතුයි. ඒ මොකද අතීතයේ කියන එක අපි කවුරුත් දන්න විදිහට මැරිච් එකක් ඒක නැවත නැකිටවන්නට පුළුවන් කමක් නැහැ. අනාගතයේ කියන එක නූපන් එකක් ඒක තාම ඉපදිලා නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙන පින්වත්නි අති අනාගතේ නූපන් දරුවෙකුගේ අතකුත් අතීතයේ මැරිච්ච මිනිස්සෙකුගේ අතකුත් කියන මේ අත් දෙකම එකතු කළා ඒක උඩ ඉන්න එකට තමයි වර්තමානය කියලා කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ වර්තමාන කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අකාලික කියන්නේ වර්තමාන වචනෙට නෙමෙයි. අකාලිකෝ භගවතෝ. එතන බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ අතීතේවත් වර්තමානේවත් අනාගතේවත් නෙමෙයි අකාලික කියන තැනින් උන්වහන්සේ ධර්මයේ විග්‍රහ කරනවා. මොකද වර්තමානයේ කියන එකේ අර එහෙම ගැටලුවක් උද්ගත වෙනවා ටිකක් විග්‍රහ කරගෙන යනකොට. එතකොට මේ අකාලික කියන එකත් පින්වත්නි, ඒ අකාලික කියන වචනේ බුදුහාමුදුරෝ සමහර ස්ථානවල තේරුම් කරගන්නට වචනයක් නැති නිසා අපේ බණ පොත්වල මේ මොහොත කියන එක විග්‍රහ කළා. මේ මොහොත. ඒක වර්තමාන කියන වචනයට වැටෙන්නේ මේ මොහොත කියන එක. එතකොට අපි මේ බලන වෙලාව, අපි මේ අහන වෙලාව, අපි මේ විඳින වෙලාව, අපිට දැනෙන වෙලාව ආදී වශයෙන් මේ මොහොත කියන එක මේ මොහොතේ අවදි වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එසේනම් පින්වත්නි දැන් මේ මොහොතේ අවදි වීම කියන එක තමයි බුද්ධ දර්ශනේ පටන් ගන්න තැන. ඒක බොහොම ගැඹුරු තැනක්. මේ බුද්ධිමත් පිරිසක් නිසා මම මේ විදිහට කතා කරන්නේ කල්පනායෙන් බණ අහන්නට මේ මොහොතේ අවදි වෙන්න කියන තැනින් මේ බුද්ධ දර්ශනය පටන් ගන්නවා. එතකොට අතීතේ අනාගතේ වර්තමාන කියන එක හැදෙන්නේ ඒකෙන් බලනකොට ප්‍රඥාව සහ තමන්ගේ සිත දියුණු කිරීම දැන් කෙනෙක් හිතාවේ මොකද්ද මේ සිතේ දියුණු කරන්නේ සිත කියන එක ගොඩ නැගෙන්නේ හැමතිස්සෙම ඇලීම් කියන ධර්මතාවේ ගැටීම් කියන ධර්මතාවේ මුලා වීම කියන ධර්මතා කියන මේ ධර්මතා තුනකින් තමයි හැම සිතක්ම අපේ පැන නගින්නේ. ඇහෙන් බැලුවාම සිතක් පහළ වෙනවා. ඒ ඇහෙන් බැලුවාම පහළ වෙන සිතත් එක්කෝ ඇලීම් නිසා පහළ වෙන එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් ගැටීම් හෙවත් ව්‍යාපාදේ නිසා හටගන්න එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් මුලා වීමකින් පහළ වෙච්ච හිතක්. ඒ නිසා බුද්ධ දර්ශනය පෙන්වන්නේ මොන සිත පහළ වුණත් ඒක ඇලීම, ගැටීම, වැසීම කියන අවස්ථා තුنين තමයි අපේ සිත කියන එක පින්වත්නි පැන නගින්නේ. නමුත් සිත දියුණු කරනවා කියලා බුද්ධ දර්ශනය කියන්නේ ඒක ගැඹුරු වචනයක් සිත දියුණු කරනවා කියන එක බුද්ධ දර්ශනයට සලකනකොට දැන් මේ අය අහලා තිනවා නිරෝධ සිත කියන වචනයක්. නිරෝධ සමාපත්තිය කියන එක මේ අය අහලා තියෙනවා. එක අවස්ථාවක. එහෙම නැත්නම් චිත්ත නිරෝධ කියන වචනේ මේ අය අහලා තියෙනවා. එහෙම නැත්නම් මේ අය අහලා තියෙනවා සංඥා නිරෝධ කියන මොකක් හරි එකක් අහලා තියෙනවා බණපොත් කියනකොට. අන්නේ නිරෝධ කියන වචනේ දාලා තමයි සිතේ දියුණුව බුද්ධ දර්ශනේ කතා කරන්නේ. නිරෝධය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකයේ පින්වත්නි අපිට ඇහැට පේන කනට ඇහෙන අතට අල්ලන්න පුළුවන් දේ ඇරුණාම අනිකුත් මේ අපේ ඉන්ද්‍රීන්ට ගෝචර නොවන යම් අපේ කයේ හෝ බාහිර ලෝකයේ යම් ස්වභාවයක් තියෙනවනම් ඒ සියලුම ස්වභාවයන් එක වචනකින් බුදුහාමුදුරෝ විග්‍රහ කළා. ඒ වචනේ තමයි ධම්ම කියන වචනේ. ඒ ධම්ම කියන එක මේ මුළු ලෝකේම විග්‍රහ කරන්න දාපු එකම එක වචනේ බුදුහාමුදුරෝ ධම්ම. එතකොට මේ ධම් සිත කියන එකක් ධම්ම. එතකොට ඒක පේන්නේ නැහැ. ශරීරයේ භෞතික වශයෙන් යම් කොටසක් අපි විග්‍රහ කරනවා නම් ඒකත් ධම්ම. එතකොට මේ විශ්වයේ යම්කි ස්වභාවයක් තියෙනවා නම් ඒ සියලුම ස්වභාවය බුදුහාමුදුර එක වචනකින් විග්‍රහ කරනවා ධම්ම. එතකොට මේ ධම්මවල තියෙන தත්ත්වය මොකද්ද? ඊටාම වේගෙන් ඇති වෙනව නැති වෙනව. ඒක අපිට වෙනස් කරන්න බෑ. අපි ඒක හදන එකක් නෙමෙයි. මිනිස්සුયો හදන ඒක මිනිස්සුયો කරන එකක්වත් වෙන දෙවි කෙනෙක්වත් කරන එකක්වත් වෙන අදෘශ්‍යමාන බලවේගයන් නිසා සිදුවෙන එකක් නෙවෙයි ධම්මවල නියාම ඒක තමයි ඊටාම වේගෙන් ඇති වෙනෝ නැති වෙනෝ එතකොට මේ සිත කියන එකත් එහෙම ඒ ඇති වෙනෝ නැති වෙනෝ කියන එක නම් සිත ඒකේ දිනු කරන්න දෙයක් නැහැ මේ පැත්තෙන් එතකොට විග්‍රහ කරනකොට ඒ නිසා තමයි අර නිරෝධ කියන වචනේ එතෙන්ට දාලා තියෙන්නේ නිරෝධ කියලා කියන්නේ මේ ඇතිවීම නැතිවීම කියන එක අවබෝධ කරගන්නවා අන්න ඒක තමයි සිතේ දියුණුව හැටියට එතින්දි බුදුහාමුදුරු විග්‍රහ. ඒක පස්සේ කියලා දෙන්නට ඕන ඉතා ගැඹුරු පැත්තක්. අපි ඇත්ත වශයෙන්ම ඉගෙන ගන්න තෝමනා කරන්නේ සංසාරයෙන් ගැලවෙන්න තෝරන නම් ඒ පැත්තේ. මොකද බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ සත්‍ය වශයෙන්ම අපිට මේ දුක කියන ප්‍රශ්නෙන් දුක කියන தත්යෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්නට. ඒක බොහොම සාන්දෘෂ්ටික ඒ වගේම දිගට කල් නොඇරි කල් දාන්නේ නැති ඊටාම වැදගත් ඉගැන්වීම තමයි බුදු දහමේ දුකෙන් නිදහස් වීම කියන එක. එතකොට දැන් මේ ඇත්ත බලන්නට අපි දුකන් දුකෙන් නිදහස් වෙන්න පුංචි කාලේ ඉඳලා මොනවා හරි කරනවා. දැනටත් කරනවා. අපි හැමතිස්සෙම මේ අපේ හැම ක්‍රියාවකම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රීන් යොමු කරමින් මේ ඉන්ද්‍රීන් හසුරුවමින් අපි හැමතිස්සෙම සිත මුල් කරගෙන මේ හැම ක්‍රියාවකම යෙදෙන්නේ මොකද්ද දුකෙන් නිදහස් වෙන සැනසille ජීවිතය ගෙවන්නට. නමුත් සත්‍ය වශයෙන්ම අපි ජීවිතය දිහා බැලුවොත් අපි මේ ගත්ත මහන්සියේ තරමට අපි සතුටෙන් සැනසීමෙන් ජීවිතය ගෙවනවද? අපිට සැනසීම ලැබිලා තියෙනවද? අන්න ඒක ප්‍රශ්නය. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මිනිස්සු අනිත් අයත් ප්‍රශ්න වලට උත්තර සොයන වෙනත් සත්තුත් නමුත් විශේෂයෙන් මේ මිනිස්සය ගැන කතා කරන්නේ මිනිස්සු ප්‍රශ්න වලට උත්තර උත්තරයක් සොයනකොට තව ප්‍රශ්නයක් එතනින් පැන නගිනවා. මොරිය දාන්න වගේ එක ප්‍රශ්නයක් විසඳනකොට තා ප්‍රශ්නයක් එතනින් මතුවෙනවා. ඒක අපේ ජීවිතේ පුරා මේ ලක්ෂණේ තියෙන. කවදාවත් අපිට ඉවර ඉවර කරපු විසඳීමක් අපේ ජීවිතේ නැහැ. ඉවර කරපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඉවර වුණා කියලා අපිට මතු පිටින් දැනුණට ඒක වෙන විදියකින් මොරියෙක් හැටියට වෙන විදියකින් පැන නැගලා තියෙනවා අපේ ජීවිතේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා පින්වත්නි සදාකාලික පිළිතුරක් කිසිම ප්‍රශ්නකට අපේ කිසි කෙනෙකුගේ ජීවිතයට ලැබිලා නැහැ. ඒ නිසා හැමදාමත් අපිට අවසානයේ ලොකු වෙහෙසක් අපේ හැමදෙනාගේ ජීවිතේ තියෙනවා. අසහනය තියෙනවා, කලකිරීම තියෙනවා, පසුතැවීම තියෙනවා, දුක තියෙනවා, අතෘප්තිකර මානසික ස්වභාවය අපි කාලඟත් තිබෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ ලෝකේ පහළ වුණේ අර නැවත මොරියෝ නගින විදියට ප්‍රශ්න උත්තර දෙන්න නෙමෙයි. ඒ ප්‍රශ්නේ අවසන් කරන්න. එහෙනම් ඒ ප්‍රශ්නේ අවසන් කරන්නට ඉගැන්වූ ධර්මය පින්වත්නි ඇදහිලි ක්‍රමයක් නෙමෙයි. ඒක ක්‍රියාත්මක ජීවිතේ පුරා පවත්වන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඥානවන්ත වැඩපිළිවෙලක් හැටියට තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. අපිට වැඩගත් කෙනෙකුට හරි පූජනීය කෙනෙකුට හරි මලක් තියලා හනු කුරක් පත්තු කරලා අපිට අත පිහිදා ගන්න අවසන් කරන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. එහෙම අපිට දුක ඉවර කරගන්න ක්‍රමයක් නැහැ. ඒක එපා කියනෝ නෙමෙයි. නමුත් අපිට පින්වත්නි අපි හැම කෙනෙකුගේම ජීවිතවලට පැහැදිලි වැඩපිළිවෙලක් බුදුහාමුදුරුවෝ ගන්නලා තිබෙනවා. අන්න ඒ වැඩපිළිවෙලට අපි එන්නට ඕන. එතකොට දැන් බුද්ධ ධර්මයේ නාමයෙන් අපි යම්කිසි වැඩපිළිවෙලක් හැම කෙනෙක්ම මේ කරනවා මෙතන. මෙතන බෞද්ධ පිරිසක් කියලා ඉන්නවනම් ඒ අය බුද්ධ ධර්මයේ නාමයෙන් කුමන හෝ වැඩපිළිවෙලක් කරනවා. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් බුදුහාමුදුරෝ නැවත ප්‍රශ්නයක් පැන නගින්නේ නැති වෙන අවසන් කරන විදිහට අපිට යම්කිසි උත්තරයක් එහෙම නැත්නම් ක්‍රමයක් ඉගෙනනෝ නම් අපි දැන් ඒක කරගෙන යනවා. එහෙනම් ඇයි අපිට මේ තරම් ප්‍රශ්න? ඕක අද වක් අය කියන. අපි මේ හොඳ හොඳම බෞද්ධ ජීවිතයක් ගෙවන හින්දා අපිට මේ ප්‍රශ්න කියන එක නමුත් පින්වත්නි ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි අපි හුඟක් වෙලාවට බුද්ධ ධර්මය කියලා එහෙම නැත්නම් බුදු දහම කියලා තේරුම් අරගෙන වැඩ කරගෙන යන දේවල් විමසලා බැලුවොත් ඒව බුද්ධ ධර්මයට අහු වෙන්නේ නැහැ. අපි හදාගත්ත සමහර දේවල් තමයි බුද්ධ ධර්මයේ කියලා අපි කරගෙන යන්නේ. දැන් ලෝකේ කොටස් දෙකක් ඉන්නව මූලික වශයෙන් එක කට්ටියක් තමයි මොනම ආගමක්වත් මොකක්වත් ඒගොල්ලන්ට සිහියක් කල්පනාවක් නැහැ ඉපදිලා මුළු ජීවිත කාලයේම පස්කම් රස විඳින්නටම හැම ක්ෂණයක්ම හැම දවසක්ම හැම වර්ෂයක්ම මුළු ජීවිත කාලයම යොදවලා ලොකු මහන්සියක් ගන්නවා ධනය ඉඩකඩම් භෞතික දේවල් නුයිකුත් දේවල් හම්බ කරලා ඒක රාශී කරගන්න. ලෝකේ කවදත් පොදුවේ ඒ කට්ටිය තමයි වැඩි. ඒ කියන්නේ සැප සම්පත් බාහිර වශයෙන් ළඟා කරගන්නට විහිස ගන්න පිරිස. බුදුහාමුදුරෝ ඒ පිරිසට ඉගැන්වුවේ කොහොමද? දුක් උපදවන පිරිසක් හැටියට. ඒ කියන්නේ දැන් මනුෂ්‍ය ජීවිතය කියන එක දුක් නැති කළා දුකක් නැතුව සැනසille ජීවත් වෙන්න පුළුවන් තැනක් වුණාට එහෙම 100ක් ඒ ඇත්තන්ට නැති නිසා එතන දුක් උපදවන තැනක් බවට පත් කරගත්ත කට්ටියක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. ඊළඟ දෙවෙනි කට්ටිය තමයි දුකක් තියෙනවා කියලා ඒගොල්ලන්ට යම් යම් විදියෙන් දැනෙනවා. ඒ දැනෙන නිසා කුමක් හෝ මොනවා හරි දෙයක් කරගෙන යනවා දුක නැති කරගන්නට. ඒ පිරිසට බුදුහාමුදුරෝ දේශනා කළේ දුක් නැති කරගන්න දුක් විඳින කට්ටිය කියලා. දුක් නැති කරගන්න දුක් විඳින පිරිස. වැරදි මත, වැරදි දෘෂ්ටි, වැරදි විශ්වාස, වැරදි ඇදහිලි, නුයිකුත් දේවල් කරගෙන මේ දුක නැති කරගන්නට මාර්ගයක්ක කියලා කල්පනා කරගෙන මේක පින්වත්නි ලොකු අවාසනාවක්. ඒ නිසා ලංකාවෙත් බෞද්ධයන් අතර මේ කට්ටි දෙක තමයි ඉන්නේ. එක කට්ටියක් ජීවිතයේ ඔක්කොම මොනම දෙයක්වත් මනුෂ්‍ය ධර්මවත්, දෙමව්පියන්ට සැලකීමවත්, අනිත් අපි ওই සාර ධර්මයේ ඒවා මොකක්වත් ගැන සැලකන්නේ නැහැ. ඊටාම වේගෙන් හඹා යනෝ ධනයත් නොයෙකුත් භෞතික සම්පත් ආදී දේවල්. පස්සේ කලකිරෙන එක වෙනම දෙයක්. නමුත් ආරම්භ ජීවිතේ වැඩිපුර ගෙවෙන්නේ එයත්තන් එහෙමයි. අනෙක් කොටස බෞද්ධය කියලා කිව්වට නොයෙකුත් ඇදහිලි විශ්වාස ආදී දේවල් කරගෙන යන ගමන්ම බුද්ධ ධර්මයේ පින්වත්නි හරයක් අරගෙන නැහැ. අර පොත්තයි කොළයි දලුයි ගත්තා වගේ බුදුහාමුදුරෝ ගන්නේ කිව්ව ටික බුදු ධර්මයේ තුල අගත්තේ නැහැ. ඊළඟට එහෙම කරගෙන යන ගමන්ම වැරදියට ඒක කරනවා අනිත් පැත්තෙන් ඊළඟට හිතාගෙන ඉන්නවා තමන් වයසට ගියාට පස්සේ පන්සල් වලට ගිහිලා සිල් ගන්නට එහෙම නැත්නම් වැඩ ඉවර වෙලා කියන්නේ අහවරක් වෙලා තව ගොඩක් මට වැඩ තියෙනවා මගේ ජීවිතේ කරගන්නට ඒ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා විවේකත් විවේක එනකොට මම පන්සල් යන්න සිල් රකින්න නොයෙකුත් ධර්මානුධර්ම ප්‍රතිපත්ති රකින්නට ඕනේ කියලා හිතාගත්ත පිරිසක් ඉන්නවා. මේ පිරිසගෙන් මම අහන්නට කැමති මේ අයට කවදාවත් පින්වත්නි වැඩ ඉවර කරන්න පුළුවන් දවසක් එනවද? කවදාවත් වෙන්නේ නැහැ පින්වත්නි. කවදාවත් මේ අයට වැඩ ඉවර කළා ඒවයින් නිදහස් වෙලා විවේක අරගෙන මේ අයට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය කියන එක දිනු කරගන්න තත්තාවක් ලැබෙන්නේ නැහැ. අපි මෙහෙම වැඩ කරගෙන වැඩ කරගෙන යද්දී ඉවරයක් වෙච්ච ඉවරයක් ඉවරයක් වෙච්ච නැති තැනකින් තමයි අපි මැරෙන්නේ. මැරිලා අර නවත්තපු තැනින් ආයි අපිට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. ආයි අලුතෙන් පටන් අරගෙන ආයි වැඩ කරගෙන යනවා. ආයි ඉවරයක් වෙච්ච නැති තැනකින් අපි මැරෙනවා. ඒක තමයි සංසාරය කියලා කියන්නේ. ඒ නිසා කවමදාවත් පින්වත්නි වැඩ ඉවර වෙලා නිවන් දකින්න වැඩ කරගන්න ඕනේ කියන අදහස නම් ඒක කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකත් අර මුලාවටම අයිති ධර්මයක් හැටියට උගන්වන්න පුළුවන්. අපි ළඟ තියෙන මුලාව මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රීන් පහ කෙසේ හෝ පිනවන්නට ඕනේ කියන අදහසින් අපි කටයුතු කිරීම. නමුත් අපි කාටවත් පින්වත්නි ඒක පිනවල ඉවර කරන්න බෑ. ඒ නිසා කොච්චර වයසට ගියත් අර ඉන්ද්‍රියෙන් දුබල වෙනකොට ඒවයි යම් යම් සාමදාන ගතියක් කයේ මනසේ ඇති වුණා වගේ දැනුණට කැමැත්ත කියන එක පින්වත්නි අඩු වෙන්නේ නැහැ. ඒව පිනවන්නට, ඒව සංතරපණය කරන්නට, ඒව ලබා ගන්නට, ජීවිතේ ගෙනියන්නට තියෙන අර බැඳිච්ච කැමැත්ත ඇතුලෙන් තියෙන කැමැත්ත අපේ ජීවිතේ ඇඩු වෙන්නේ නැහැ. එතකොට බලන්නට පුංචි කාලේ ඉඳලා ජීවිතේ ක්‍රමානුකූලව සංවිධානය කළා ආධ්‍යාත්මික ජීවිතේ යම් ප්‍රමාණයක් හරි දියුණු කරගත්තේ නැති වුණොත් වයසට යද්දී හුඟක් අයට යම්කිසි මානසික ආබාධයන්ට වැඩියෙන් ගොදුරු වෙන්න පුළුවන්. පොදුවේ හැම කෙනෙකුම මානසික ආබාධයක් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් වැඩිපුර මානසික තත්ත්වයන්ට කෙනෙක්පත් වෙන්නට පුළුවන්. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතේ දිහා බලුවා. ඒ තමයි දැන් ඉන්ද්‍රියන් කියන එක කය කියන එක දුර්වල වෙනවා. ඇහැ. කන ඇහිම දුර්වල වෙනවා. ඊට පස්සේ අනිකුත් ඉන්ද්‍රියනු දුර්වල වෙනවා. නමුත් ඉන්ද්‍රියන් දුර්වලයි නමුත් උවමනාව කියන එක කෙලස් කියන එක දුර්වල නැහැ. කෙලස් කියන එක තාම තරුණයි ඒව වයසට ගිහිල්ලා නැහැ. අර වයසට ගිහිපු ඉන්ද්‍රීන් තියෙන ඇත්තා තුල තරුණ කෙලෙස් හැසිරෙන්න පටන් ගත්තට පස්සේ එයා පින්වත්නි පාලනය කරගන්නට බැරි වෙනවා. මානසික වශයෙන් වෙන වෙන ප්‍රතික්‍රියා පටන් ගන්නවා. ඒ නිසා තමයි හුඟක් අයට වයසට යනකොට හුඟක් කේන්ති යන්නේ. අනිත් අය කියන මත ඉවසන්නට බැරි වෙන්නේ කාරණා නිසා. මේ විදිහේ හුඟක් මානසික தත්ත්වයන්ට වැඩි හිටිය අය ගොදුරු වෙන්නේ මෙන්න මේ කාරණේ අනුව. නමුත් බෞද්ධයෝ එහෙම වෙන්න උවමනා නැහැ. ඇයි? බෞද්ධයන්ට පුංචි කාලේ ඉඳලම ජීවිතේ පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. පැහැදිලි ඉගැන්වීමක් තියෙනවා. ඒ අයගේ කය මන කය ඉන්ද්‍රීන් ආදී කොට ඒව මහලු වෙනවා වගේම බුදුහාමුදුරෝ දේශනා කළ ආධ්‍යාත්මික වශයෙන් නොත් තපෝ ගුණයක් ඒ අය ඇති කර ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අර රාග දේශ මෝහ ආදී කියන ධර්මතාවල යම්කිසි පාලනයක් සමනය කිරීමක් තැම්පත් කර ගැනීමක් අඩු කිරීමක් නැති කිරීමක් වැනි දෙයක් බෞද්ධ ජීවිතේ කරගෙන කරගෙන යන පුංචි කාලේ ඉඳලා එතකොට අර ඉන්ද්‍රියන් දුබලයි ඒ වගේම රාග දේශ මෝහ ආදී දේවලුත් යම්කිසි ප්‍රමාණ සමනය වෙලා නිසා එයාට පිස්සුවක් නැහැ. එයාට කේන්ති යන්නේ නැහැ. එයාට අනිත් අය කියන දෙයක් අනිත් අය කියන දේ පිළිගන්නේ කියන එක නේ අනිත් අයට ඇහුම්කන් දෙන්නද පුළුවන් යම්කි සහජීවන මානසික තත්වයක් එයා තුළ ඇති වෙනවා. එයා ආධිපත්‍යයක් කුසලන්න ගන්නෙ නැහැ. එයා දෘෂ්ටි වලට බැහැ ගන්න උත්සාහ කරන්නේ නැහැ. වයසට ගියත් විවෘත මනසකින් යමක් තේරුම් ගන්නට තමත් තම විග්‍රහ කරන්නට බලන්නට යම්කිසි උත්සාහයක් එයාට ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට අපේ බෞද්ධ ජීවිතේ අපි හරි දෙයක් කරනවා නම් අවසානයේ බෞද්ධයෙකුගේ ජීවිතයේ එහෙම தත්ත්වයක් තියෙන්න ඕන. එහෙම නොවෙනව නම් පින්වත්නි අපි බුද්ධ ධර්මයේ නාමෙන් බුදුහාමුදුරන්ගේ නාමෙන් අපි වැරදි ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා පුංචි කාලේ ඉඳලා. ඒ මොකද මොනවා හරි කරන්නේ කියන එක තුල බුදුහාමුදුරුවනේ අපිට පැහැදිලි දෙයක් තියෙනවා පැහැදිලි මාර්ගයක් තියෙනවා පැහැදිලි ඉගැන්වීමක් තියෙනවා ඒ ඉගැන්වීම Taman තේරුම් අරගෙන තේරුම් අරගෙන කරගෙන යන්නට කෙනෙකුට බුද්ධියක් ඉවසීමක් කියන එක තිබෙන්නට ඕන දැන් මේ ඇයට ධර්මදේශනා පටන් ගන්න තැනට ආය යනවා ඒ තමයි ක්‍රියාව ගැන මා විග්‍රහ කළේ ඒ ක්‍රියාවේ ඊට වැදගත් තැනක් ප්‍රකාශ කළා සිදු වෙන සහ සිදු කරන. එතකොට සිදු වෙන ක්‍රියාව ගැන අපිට මොනම විපාකයක්වත් නැහැ. දැන් ඒවයි කර්ම විපාක මොනවා හරි තියෙනවා නම් මේ උස්ම ගන්න ප්‍රමාණයට අපිට විපාක විඳින්න ගියොත් කොච්චර කාලයක් විපාක විඳින්න කියන්න බෑ. ඒ මොකද ඒකට කිසිම සිතේ සම්බන්ධයක් නැහැ. ඒක සිදු වෙනවා. ඒ සිදු වෙන ක්‍රියාවෙන් සසරට සංකාර ශක්තියක් අපි සසරට ඇදලා දාන ශක්තියක් ඒ සිදුවෙන ක්‍රියාව තුළ විග්‍රහ වෙන්නේ නැහැ. ඒක ඒ ඒ ක්‍රියාව සිද්ධ වෙනවා එතනින් අවසාන. උස්ම ගන්න උස්ම පොට ගන්නවා එතනින් අවසාන. ඒකෙන් ඉදිරියට මොකක්වත් නැහැ. විපාකයක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. අනාගතයේකින් ලබා දෙන මොකක්වත් නැහැ. නමුත් පින්වත්නි සිත මුල් කරගෙන සිදු කරන ක්‍රියාවල අපි මේ වචනයක් කතා කළොත් අපි හිතුවොත් අපි කයෙන් මොනවා හරි ක්‍රියාවක් කළොත් මේ ඉන්ද්‍රියෙන් වෙන ක්‍රියාවක් කළොත් ඒකේ ඉදිරි ප්‍රවෘත්ති විපාකයක් තියෙනවා. සංසාරයට ඒකේ බලපෑමක් තියෙනවා. අපි විඳින දුකට බලපෑමක් තියෙනවා. අපි විඳින සැපට ඒකේ බලපෑමක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා මේ සිතු කරන ක්‍රියාව පිළිබඳ වගකීම ඊටාම හොඳට ගන්නට පුළුවන් එකම එක අවස්ථාව පින්වත්නි මේ විශ්වයේ කොතනක මොන ජීවිතයක් ලබා ගත්තත් ඒ ජීවිත අතර මිනිස්යාට පමණයි. ඒ නිසා තමයි මිනිස්යාට බුදු වෙන්නට, නිවන් දකින්නට මේ සංසාර ගමන අවසන් කරන්නට හැකියාව තියෙන වෙන කිසිම කෙනෙකුට ඒ ඒ තැන්වල ඉඳලා ඒක කරන්නට බෑ. ඒ වගකීම ගන්නට පුළුවන් අන්න ඒ වගකීම අපිට පුංචි කාලේ ඉඳලා ගන්න විදිය කියලා දෙන එක තමයි බෞද්ධ ප්‍රතිපදාව. එහෙම නැත්නම් බෞද්ධ ක්‍රමය කියලා අපි කරගෙන යන්නේ. ඒ වගකීම දරන්න නැතුව පුංචි කාලේ ඉඳලා මොනෝ හරි ગાත ටිකක් පාඩම් කරගන්නවා. මොනෝ හරි සූත්‍ර ටිකක් උදේ දවල් කියනවා. මොනෝ හරි මල් පහන් ටිකක් බුදුහාමුදුරන්ට තියෙනවා. ඒ ඔක්කොම කරනවා. නමුත් එදිනෙදා සාමාන්‍ය ජීවිතේ පවත්වනකොට කිසිම වගකීමක් Taman ගැන නැහැ. හිතිච්ච වචන කතා කරන මිනිස්සුන්ට නපුරු වචන කතා කරන මිනිස්සුන්ගේ හිත රිදෙන වචන කතා කරනවා. ඒ වගේම තමන්ගේ පවුලේ සාමදානය නැති වෙන විදිහේ වැඩ කරනවා. ඒ වගේම කිසිම වගකීමක් නැති විදිහට අපේ ජීවිතේ පුදුම විදිහට ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. එතකොට පින්වත් මේ සමහර විට පස්සේ ඒව ගැන පසුතැවෙන්නට පුළුවන්. ඒ පසුතැවීමත් ඊළඟට තව කර්ම රැස් කිරීමේ මාර්ගයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට කුඩා අය නොවන නිසා මේ අයට මම මේ දීර්ඝ කතාවකින් තාම බණ කියන්න පටන් ගත්තේ නැහැ. ඉතා පුංචි අනුශාසනාවක් කරන්නටයි සූදානම් වෙන්නේ මං හිතන්නේ. යන අයට යන්න පුළුවන් ওই පැය පහ වෙනකොට අනිත් අයට තා පැය භාගයක් විතර දික් කරලා යමක් අර්ථ සම්පන්න දෙයක් අපේ ජීවිතේ තේරුම් ගන්නට පුළුවන් දෙයක් අපි විග්‍රහ කරන්නට උත්සාහ කරනවා. එතකොට බුදුහාමුදුරෝ ලෝකේ පහළ වුණේ නිවන් මාර්ගය දුකෙන් නැතිලා නිවන කියන්නේ දුක දුක නැති කරන තැනනේ ඒ නිවන් ලබා ගන්නට මග කියන එකම උත්තමයන් වහන්සේ හැටියට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයට පින්වත්නි අපි අහුන් ගන්න දෙන්නේ. ඒ නිසා මේ අය ඉස්සෙල්ලා කැමති වෙන්නට ඕන කුමකටද? නිවන කියන එක අවබෝධ කරගන්න. ඒකට කැමති නැත්නම් ඒක ප්‍රාර්ථනාවක් වශයෙන් තමන්ගේ ජීවිතය දෙනවා ඒක කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ. නිවන් දැන් මල් ටිකක් පූජා කරලා අපිට නිවන් ලැබේවා කියලා. එහෙම එකක් කවදාවත් ලැබෙන්නේ නැහැ. නිවන් කියන ඒවා මේ ප්‍රාර්ථනා කියන ඒවා බුදු ධර්මේ නැහැ. ප්‍රාර්ථනාව වලින් ලබා ගන්න මොකක්වත් බෑනේ සාමාන්‍ය ජීවිතේ උනත්. අපි මොනවා හරි කරන්න ඕන වැඩක් කරන්න. අධ්‍යාපනය දිනු කරන්න ඕන ඉගෙන ගන්න ඕන. රස්සාව දිනු කරන්න ඕන නම් ඒ රස්සාව පිළිබඳ අවධානයෙන් අපි යමක් කළ යුතුයි. කුඹුරු කරන ගොවියෙක් නම් ඒ කුඹුරට බහැලා ඒ ගොවිතැන කල යුතුයි. ගොඩ ඉඳගෙන මේ පැහැේවායි දේවාගේ කිහිදිට ඒව කරන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ධර්මයේ ප්‍රාර්ථනා නෙමෙයි යම්කිසි පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන්නට ඕන නිවන් ලබන්නට නම්. එහෙම නැති කෙනෙකුට පින්වත්නි මොනෝ හරි කළා මාසෙකට සැරයක් දානයක් දීලා, එහෙම නැත්නම් කවුරු හරි මැරිච්ච දවසක් සිහිපත් කළා දානයක් දීලා කවුරුවන් මැරිච්ච එකක් සීපත් කළා බණ ටිකක් කියලා වෙසක් පොයක් දවසට දන්සලක් දීලා මේ නිවන් ප්‍රාර්ථනා කළා නිස්සද්ද වෙන වෙලාවට Taman ළඟට නිවන්නේ කියලා. එහෙම කවදාවත් ලබා ගන්න එකක් නෙමෙයි නිවන කියන එක. ඒ නිසා නිවනට අපිට පැහැදිලි වැඩපිළිවෙලක් වුවමනයි. ඒ වැඩපිළිවෙල පින්වත්නි කවදද පටන් ගන්න ඕන මේ ජීවිතේ? අපිට අනා අතීතෙන් පටන් ගන්න බෑ. ඒ මොකද එහෙම ජීවිතයක් ගැන අපිට හිතන්න බෑ. අතීතේ අපි මොනවද දන්නේ නැහැ. අනාගතේ කවදාවත් නිවනට වැඩ පිළිලක් පටන් ගන්න බෑ. මේ සමාචාර විග්‍රහ කළා අන්න එතනින් තේරුම් ගන්න පුළුවන් Taman කොච්චර දුරට මේ ජීවිතය කියන එක තේරුම් ගත්තේ කෙනෙක්ද කියලා. නමුත් එහෙම පේන්නේ නැහැ. උගත් අයත් අඬනවා උගත් අයත් කම්පා වෙනවා උගත් අයත් කලබල වෙනවා මෝඩ මිනිස්සුත් අඬනවා මෝඩ මිනිස්සුත් කලබල වෙනවා සංඝයා වහන්සේලාත් අඬනවා සංඝයා වහන්සේලාත් කලබල වෙනවා එතකොට අර බාහිරින් එන විදේශිකයෙකුට හොඳ ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ තමයි ජීවිතයේ මේ බෞද්ධ කියන එක මෙච්චර කාලයක් ගෙවුණා නමුත් ඕගොල්ලන්ගේ ජීවිතේ විග්‍රහ කරලා බලනකොට මොනෝ බුද්ධ ආගමක්වත් ජීවිතේ නැහැනේ. එහෙනම් ජීවිතේ ක්‍රියාව කියන එකට කිසිම සම්බන්ධයක් මේ බුදු ධර්මයේ අපිට ඇවිල්ලා නැහැ. එහෙනම් බුදු දහම කියන එක වෙනම තියෙනවා ජීවිතය කියන එක වෙනම තියෙනවා. ඇයි ජීවිතය කියන එක විග්‍රහ කරේ ක්‍රියා ගොඩක් කියන එක. එතකොට ජීවිතය කියන එක වෙනම තියෙනවා බුද්ධ ධර්මය කියන එක වෙනම තියෙනවා. අපිට යම් අවස්ථාවක ජීවිතයේ සැනසීමක් එහෙම නැත්නම් නිවීමක් කියන එකක් ලැබෙනවා නම් ලැබෙන අවස්ථාව තමයි ජීවිතයමයි බුදුදහම කියන තැනට ආවා. ජීවිතය වෙනමත් බුදුදහම වෙනමත් තියෙන තන් කවදාවත් දැනසීමෙන්නේ නැහැ. නමුත් ඕනම හාමුදුරුවෝ කෙනෙකුගේ බලන්නට ගිහියන්ගේ වැඩිහිටියන් කුඩා ළමයින්ගේ බලන්නට ඒගොල්ලන් බුද්ධ ධර්ම ඉගෙන ගන්නවා. ඒක බුදු විෂයක් පමණයි. එතකොට ඒක විෂයක් නෙමෙයි විෂය කියලා කියන්නේ මේ ජීවිතෙන් අංශු මාත්‍රයකටත් වඩා කුඩා දෙයක්. එතකොට මහා විෂය රාශියක් එකතු වෙච්ච එකක් තමයි ජීවිතය කියලා කියන එක. සමස්ත ජීවිතේම විග්‍රහ කළා ජීවිතයේ තියෙන යථාභූත ඥාන දර්ශනය පහල කරන මාර්ගය තමයි බුදුහාමුදුරුව අපිට උගන්වලා තිබෙන්නේ. ඒ නිසා දැන් අපිට මේ ප්‍රශ්نين නිදහස් වෙන්න බෑ. බුදු දහමේ දුක සම්බන්ධව ප්‍රශ්නයක් ඒ දුක තේරුම් ගන්න ආකාරයත් දුක තේරුම් අරගෙන ජීවිතේ ක්‍රියා විග්‍රහයක් කියන මේ අවස්ථා තුන පින්වත්නි ඥානවන්ත කෙනෙකුට සම්දිත්තිකෝ Tamanට විග්‍රහ කරලා බලන්න පුළුවන්. එහෙම නැතුනොත් ඒක ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. අපි අන්නේ මේ තුන ඒ මාත්‍රිකා තුන හරියට තේරුම් ගත්තේ නැති වුණොත් බුද්ධ ධර්මයේ නාමයෙන් අපිට මොනව හරි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ හැම කෙනෙක්ම දන් දෙනවා. සිල් රකින්නවත් ඇති. ඒ සත්වරම් බඳිනවත් ඇති නොයිකුත් දේවල් කරන ඇති. ඒ මොන දේ කළත් පින්වත්නි අපිට සැබෑ නිවීම කියන එක ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රාර්ථනාවක් විතරයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන ක්‍රියා සමුදායක් නම් ක්‍රියා ගොඩක් නම් මේ ජීවිතය කියන එක <clears throat> සිත ඇසුරු කළ මේ හිතන හිත ඇසුරු කළා සිදු කරන ක්‍රියා ගොඩකින් යුක්ත එකක් නම් මේ ජීවිතය කියන එක ඒ වගකීම දරනව නම් ඒ හැම කෙනෙකුටම පුළුවන් වෙන්න තෝරන මේ ක්‍රියාව පිළිබඳ කාරණා තුනක් අවබෝධ කරගන්න. එක කාරණාවක් තමයි සීය. අනිත් කාරණාව තමයි ඒ ක්‍රියාව කෙරේ පිහිටු එකඟ වූ මනස. ඒකට කියනවා සමාධිය. ඊළඟට ඒ ක්‍රියාව තුළ තියෙන ඥානවන්තකම. සතිය, සමාධිය, ප්‍රඥාව. සිහිය, සමාධිය, ප්‍රඥාව කියන එක මේ ක්‍රියාව තුළ විග්‍රහ කරන්නට කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට පින්වත්නි <clears throat> මේ සරල අදහස ජීවිතේ ක්‍රියා ගොඩක් කියන මේ සරල අදහස. දැන් අපි ලොකු අදහසකට දැම්මොත් ලොකු අදහස තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළා. උන්වහන්සේගේ ජීවිතේ ක්‍රියා ගොඩක් තිබුණේ. එතකොට ජීවිතය කියන එක මේ ක්‍රියා ගොඩකින් තැනක් දාලා විග්‍රහ කළා නම් බුදුහාමුදුරුවොත් අවුරුදු 45ක්ම ධර්ම දේශනා කළා. ඒ දේශනා කළ ධර්මය පින්වත්නි කලේ කුමක්ද අවුරුදු 40ම මේ ක්‍රියාව කියන එක විග්‍රහ කළා දී. දැන් මේ අයට උදාහරණ අපිට පෙන්වන්න පුළුවන්. ඒ ක්‍රියාව විග්‍රහ කරපු විදිය බුදුහාමුදුරුවෝ. දැන් අපේ පුංචි සිදුවීම් ගත්තාම දැන් අපි පුංචි සිදුවීමක් ගමු. පුංචි දින අපි හැමෝම දහම් පාසල් ගිහිල්ලා තියෙනවා පන්සල් නොගියත් බණ අහන්න පුංචි කාලේ හරි. ඉතින් පුංචි පොතක හරි තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා සුනීත කියන කතා. සුනීත. ඒක ඕන කෙනෙක් අහලා දෙන ඕන කෙනෙක් සුනීත කෙනෙක් කෙනා. එදා සමාජයේ අසරණ මිනිස්සෙක් කුණු එක එකව කරගෙන එයා වැඩක් කළා යම් කිසි ක්‍රියාවක් කළා. එයා ක්‍රියාව තමයි නගරයේ තියෙන සේරම කුණු එකතු කරලා එයාගේ රැකියාව එයා කුණු තැනකට ගිහින් දානවා. දැන් බුදුහාමුදුරන්ට මේ තරුණේ හම්බ වුණා. හම්බුණාම බුදුහාමුදුරෝ කතා කරන විදිහේ එතන බලනකොට අපිට ලොකු වෙනසක් පේනවා. බුදුහාමුදුරෝ ඉස්සෙල්ලම කිව්වා සුනීත කොහොම නතර වෙන්න? සුනීත ඔයි කද බිමින් තියන්න කියලා. බුදුහාමුදුරෝ. ඒ කියන්නේ කද කරේ තියාගෙන බනහන්න බැහැනේ. දැන් සමහර විට අපි උගක් දේශනවලට හුම්කම් දෙනවා අපේ කද තියාගෙන. කියන්නේ අපි අපේ දෘෂ්ටි අල්ලගෙන. අපි යමක් අල්ලගෙන ඉන්නවනම් අපිට තව එකක් අල්ලන්නවත් අපිට නිදහසක් නැහැ. අපි මේ ඉන්ද්‍රිය පහෙන්ම යමක් අල්ලගෙන ඉන්නවනම් අපිට තව මොනවා තේරුම් ගන්නට මොනම අවස්ථාවක් නැහැ. ඒකට කියනවා බුද්ධ ධර්මයට අනුව දෘෂ්ටිය. එතකොට යම්කිසි පූර්වගත විනිශ්චයක් දෘෂ්ටියකට බැහැගෙන ඉන්නවා නම් මේකෙන්ම තමයි කරන්න පුළුවන් කියලා එයාට මොනම දෙයක්වත් අහන්නවත් කියවන්නවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් මිනිස්සයා කියන එකේන මොකක්වත් අල්ලන්නේ නැතුව විචාරශීලී විවෘත මනසක් හැමතිස්සෙම තියෙන්න ඕන දියුණු වෙන්නට ඕන. නිවන් දකින්නට තියෙන්න ඕන මානසික தત્ත්වය තමයි විවෘත මානසික. මාන සම්භාවයේ අපරිමාණ අන්න වචනේ. ඒ කියන්නේ පරිමාණං කියන එක තුල විවෘත කමක් නැහැ. අපරිමාණං කියන්නේ ඒක සම්පූර්ණ විවෘත කරලා තියෙනවා. විවෘත කළා ඕන මතයක් අහන්න ඕන මතයක් බලන්න ඕන මතයක් සාකච්ඡා කරන්න එතන තැන දෙනවා. අවසානයේ ඒ එක එක දෘෂ්ටි වලට බහැ ගන්නෝ නෙමෙයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. අර විවෘති මනසක් තියෙන එක කියන්නේ එයාට පිළිසිඳ ඥානයක් දැනෙන්න පටන් අත්දැකීම් ඥානයක් ලැබෙන්නේ. අන්නේ අත්දැකීම් ඥාණයෙන් අනුමාන ඥානෙ නෙවෙයි. එයා එතන තේරුම් ගන්නවා මේක තමයි සත්‍යය කියන එක එයාටම තේරෙන්නට පටන් ගන්න අවස්ථාවක් එනවා කියලා බුදුහාම. දැන් බලන්න සුනීත දැන් ඒ ක්‍රියාවනේ. දැන් බුදුහාමඳුර කව කද බිමින් තියන්න. එතකොට කද බිමින් තියන්න කියලා කිව්වහම එතන තව වැදගත් දෙයක් තියෙනවා. සුනීත කද බිමින් තිබ්බැත්ත වශයෙන්ම අපි නම් එහෙම තියන්නේ නැහැ. අපි සුනීත මෝඩෙක් කියලා හිතා අසරණෙක් කියලා හිතාගෙන හිටියට බුදුහාමුදුරු කිව්ව විතර එහෙම කළා. නමුත් අපිට කඩ බිමින් තියන්නේ ඒකට අපි කඩ බිමින් තියන්නේ අපි කඩ කරේම තියාගෙන ඉන්නවා. එතකොට ඒ කඩ බිමින් තිබ්බ නිසා සුනීත නිවන් අවබෝධ කළා. එතකොට බලන්නට එතන කඩ කියලා ඇත්ත වශයෙන්ම සැලකුවේ අර බාහිර වශයෙන් තිබිච්ච කුණු කඳ නෙමෙයි. තමා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ඉන්ද්‍රිය පහෙන් අල්ලගත්ත අපි ධර්මයෙන් එකට වචනයක් කියනනම් පංච උපාදානය පංච උපාදානස්කන්ධා දුක්ඛා අන්න ඒක දුකයි කියලා බුදුහාමුදුරු දේශනා. මේ ඉන්ද්‍රිය පහෙන් අල්ලගත්ත උපාදානය. කියන්නේ මගේය මාගේ කියන ආත්ම දෘෂ්ටිය. ඒක ධර්මයෙන් කියන පංච උපා. ඒක අත්හැරය. අත්හැරනකොට නිවන් දැක්කා කියන්නේ ඒකයි. එතකොට දැන් දැන් මේ ක්‍රියාව ක්‍රියාවක් නම් ජීවිතයේ තියෙන්නේ මේ ක්‍රියාවත් අපි ළඟත් මේක විග්‍රහ කරන්න පුළුවන් වෙනවා. අන්න ඒක අපි විග්‍රහ කරලා බලමු ස්වල්ප වශයෙන්. දැන් දැන් බලන්න අපේ ජීවිත ගත්තාම අපි අනිත් සත්තුන්ට වඩා යම්කිසි හික්මීමක් අපි ළඟ තියෙන පොදුවේ මොන ආගමකට ආයතු නම් මිනිස්සු අනිත් සත්තුන්ට වඩා මොනවා හරි හික්මීමක් තියෙනවා. ඒ නිසා අපේ යම්කිසි විනීතකමක් අනිත් සත්තුන්ට වඩා තියෙනවා. නමුත් පින්වත්නි මේ විනීතකමටත් වඩා සුනීතකමක් අපේ ජීවිතේ තිබුණා. ඒ සුනීතකම තමයි අපි කුඩා දරුවෙක් හැටියට වාසය කළ කාලේ. ඒ කුඩා දරුව කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං ප්‍රබාස්සර මනසක් තියෙන කාලයටයි කුඩා ළමයි කියලා කිව්වේ. එතන ශරීරයට වඩා එතනයි විග්‍රහ කරගන්නවා. පබස්සර මිදම් භික්ඛවේ චිත්තං ඒ කියන්නේ කිසිම දෙයක් අල්ලාගත්තේ නැති පැහැපත් ආලෝකමත් හිතක් තිබිච්ච අවස්ථාව තමයි බුදුහාමුදුරුව සුනීත කියන වචනෙන් වඩා හික්මුණු අවස්ථාව හැටියට විග්‍රහ ඇයි එහෙම වඩා ඉක්මුනේ? පිරිසුදු සිතක් තියෙන එක්කෙනා ප්‍රබාස්තර හිතක් තියෙන එක්කෙනා ඇහින් යමක් බලලා ඒකේ ඇලෙන්නේ නැහැ. ඒ ඇලෙන්නේ නැති නිසා එයාගේ ඊටාම හොඳ හිතක් තියෙනවා. පිරිසුදු හිතක් තියෙන කෙන කණෙන් යමක් අහලා ඇලෙන්නේ නැහැ. පිරිසුදු හිතක් තියෙන කෙන දිවෙන් යමක් අරගෙන ඇලෙන්නේ නැහැ. පිරිසුදු සිතක් තියෙන කෙන ශරීර ස්පර්ශ කරාට ඇලෙන්නේ නැහැ. නහයෙන් ගඳ සුවඳ අරගෙන ඇලෙන්නේ නැහැ. එතකොට තුන් මාසයක් ඉක්මෙන් ඉස්සෙල්ලා කුඩා දරුවෙක් වශයෙන් ඉන්නේ අවස්ථාව තමයි බුදුහාමුදුරු විග්‍රහ කළේ පබස්සර මිදම් වික්කවේ චිත්තං ඉතාලම ප්‍රබාස්වර මනසක් තියෙනවා. දැන් මේ පුංචි කාලේ අපි උඩුකුරුව ඉන්නෝ මේ මගේ ගේය, මේ මගේ වත්තය, මේ මගේ අම්මය, මේ මගේ රටය, මේ මගේ ජාතිය, මේ මගේ කුලය, මේ මගේ නිකාය, ඒ මොනම දෙයක්වත් නැතුව නිස්සද්දව ඉන්නවා. දිත්තේ දිත්ත මතන් දකින දකින දේවල් ඒ දකින තැනම අත්හරිනු මෙතෙන්ට ගන්නෙ නැහැ. අහන දේවල් අහන තැනම අත්හරිනු මෙතෙන්ට ගන්නෙ නැහැ. එතකොට ඒක ලොකු දියුණු මානසික තත්ත්වයක් එතන තියෙනවා. ඒ කුඩා අවස්ථාවේ ඊටාම හික්මිච්ච අවස්ථාව තුන් මාසයේ ඉක්මනකොට පින්වත්නි අපි අනිත් පැත්ත හැරෙනවා. ඒ කියන්නේ උඩුකුරුව අපි ඉඳලිවිලා අනිත් පැත්ත හැරෙනවා. අන්න අපිට යමක් කරගන්න පුළුවන් අවස්ථාව. අපි යන්න ක්‍රියාවක් කරනවා. කියන්නේ අනිත් පැත්ත හැරෙන්න උත්සාහ කරනවා. දැන් අනිත් පැත්ත හැරෙන. හැරිච්ච හැටි අර ළඟ තියෙන කුණු කෑල්ලේ පටන් අපි කටේ දාගන්නවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහෙන් එකතු කරන්න පටන් ගන්නවා. ඇහෙන් එකතු කරනවා, කනෙන් එකතු කරනවා, නහයෙන්, දිවෙන්, ශරීරයෙන් මේ ඉන්ද්‍රිය පහෙන්ම එකතු කරනවා. ඒ මොනවද එකතු කරන්නේ කුණු. ඒ කුණු කූඩේ පරීක්ෂා කරලා බැලුවොත් ජාතිනිකා ගෝත්‍ර භාෂා නුයිකුත් බෙදීන් සතුරු නුයිකුත් දේවල් එකේ පුරෝගෙන පුරෝගෙන තියෙනවා. ඒ කුණු කඳේ. ඒ කියන්නේ මේ මුළු ලෝකේ නැමැති මේ නගරේ මේ හැම තැනකම තියෙන කුණු මේ ඉන්ද්‍රිය පහෙන් අපි අපේ අර කඩේ දාගෙන තියෙනවා. දැන් ඒව අපි පුරෝගෙන ඉන්නවා. අපි දැන් මෙතන කම්පියුටර් පාවිච්චි කරන අය නිසා අපි දන්නවා ඒකට කියන්නේ hard disk එක. දැන් මේ මේක සම්පූර්ණ මේ ඉන්ද්‍රිය පහෙන් අරගෙන කුඩා මොලේ මාර්ගෙන් ඒක කබඩා කරලා තියෙනවා. ඒ නිසා අපිට දෙයක් දැක්ක හැටි මේ අහවල් එක්කන මේ හතුරා මේ අහවල් ආගමේ කියන ආදි වශයෙන් බෙද බෙදා අපි විග්‍රහ කරනවා ඒ ඔක්කොම මේකේ තැම්පත් කරගෙන. එතකොට යම් අවස්ථාවක බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ප්‍රභාස්වර මනසත්යේන සුනීත සුනීත කියන්නේ ඊටාම හික්මිච්ච එක්කනේ ඒ ඊටාම හික්මිච්ච එක්කන දැන් අනිත් පැත්ත හැරෙනවා අනිත් පැත්ත හැරෙන ළඟ තියෙන කුණු කෑල්ලේ පටන් මේ ඉන්ද්‍රිය පහෙන් එකතු කරනවා නොයෙකුත් දේවල් එකතු කරනවා ඒ එකතු කරලා එකතු කරලා කුණු. දැන් බලන්න දැන් සුනීත ඉපදුනා සැඩොල් කුලේ. කුණු එකතු කරන කුලේ ඉපදුනා. දැන් අපි හැමදෙනාමත් පින්වත්නි අපේ ජීවිත ගත්තාම අපි සුනීත වශයෙන් ඉපදිලා කුණු එකතු කරන කුලේ ඉපදිලා දැන් ඉන්නේ. අපි හැම කෙනෙක්. අපි කොච්චර අපිට විභාග තිබුණත් කොච්චර උසස් තනතුරු තිබුණත් අපි ඉපදිලා ඉන්නේ කුණු එකතු කරන කුලේ. ඒ කුණු එකතු කරන කුලේ තමයි අපි කාර්යාලයට ගියත් මොනවා හරි කුණු එකතු කරනවා, පන්සලට ගියත් කුණු එකතු කරනවා. හැමතිස්සෙම පුංචි කාලෙන්දර එකතු කරලා එකතු කරලා අපි ළඟ තියෙන කෙලෙස් වල ප්‍රමාණය කුණු වල ප්‍රමාණය පින්වත්නි කිසි කෙනෙකුට කියන්න බෑ. අපේ ශරීරයේ මේ බඹයක් පමණ පුංචි දෙයක් වුණත් මේ කෙලෙස් ද්‍රව්‍ය බවට පත් කරොත් එහෙම මේ පොළොව මදි වෙන එක මිනිස්සෙකුගේ අර කුණු කදේ තියෙන කුණු ද්‍රව්‍ය බවට පත් කරලා තැම්පත් කරන්නට. ඒ තරම් විශාල ප්‍රමාණයක් අපේ ජීවිත තුල කෙලෙස් වශයෙන් කුණු වශයෙන් තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් බුදුහාමුදුරෝ බලන්න මෙතන දෙපැත්තක් පෙන්නවා. එක පැත්තක් අර බාහිර වශයෙන් තියෙන කුණු කඳ. අනිත් පැත්තෙන් උන්වහන්සේට ඉඳුරාම පෙන්වන්න ඕන උනේ ආධ්‍යාත්මික වශයෙන් අපි මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කළා සංසාරයේ දික් කිරීමට උවමනා කරන කුණු කඳ පිළිබඳවයි උන්වහන්සේ විග්‍රහ කරනවා. දැන් බලන්න මේ ක්‍රියා විග්‍රහයක් දැන් කළේ. ක්‍රියාව. සුනීත කියන ඇත්තා කුණු එකතු කරන එක්කෙනා එයාට බුදුහාමුදුරුවෝ කිව්ව දේ අපි බැලුවා බලලා ඒ ධර්මය අපිට කොහොමද බලපාන්නේ? අන්න අපිට බලපෑ හැටි තමයි අපි විග්‍රහ කරන්නේ. අන්න ඒකට කියනවා ක්‍රියා විග්‍රහය. නැතු ওই කතාව කියලා වෙලා බලල වෙලා සුනීතර බුදුහාඳුරෝ පිහිට වුණානේ අසරණයන්ට පිහිට වුණානේ අපිත් අසරණයන්ට පිහිට වෙමු කියලා කියන. ඇයි අපි අසරණයෙක් නෙමෙයිද? තමා තමාට අසරණෙක් පින්වත්. ඇයි ජාති ජරා ව්‍යාධි මරණ වලින් අපි පීඩා විඳින කොච්චර දේවල් අපිට තිබුණා. අපි හැම කෙනෙක්ම අසරණය. ඒ නිසා අපේ අසරණභාවයෙන් අසරණභාවයෙන් නිදහස් වෙන්නට නම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති තමා තුල බුදුන් දකින්නට ඕන. බුද්ධ කියලා එතන කිව්වේ අවබෝධය. ඒ තමා තුල අවබෝධය ලබන්නට නම් තමාගේ මේ ක්‍රියාව විග්‍රහ කරගන්නට පුළුවන් වෙනවා. ඒ විග්‍රහ කරනකොට පේනවා තමනුත් පුංචි කාලේ ඉඳලා අර සුනීත සැඩොල් කුලේ ඉපදලා ඉපදිච්ච දවසේ ඉඳලා දැන් මේ කුණු එකතු කරනවා. දැන් මහා කඩක් තියෙනවා. ඒ කඩ මූලික වශයෙන් බැලුවාම ක්‍රියා දෙකකට වැටෙන්නේ. පුණ්‍යක්‍රියා, පාපක්‍රියා කියන. ඒ පින්පව්. පින් පව් දෙක නිසා පින්වත්නි දැන් සංසාරේ දිගට යනවා. එතකොට පුඤ්ඤ පාප පහිනස්ස කියලා ධර්මයේ කියන පින් පව් දෙකම ඉවර කළොත් ඒ කියන්නේ සම්පූර්ණම කද බිමින් තිබ්බොත් විතරයි සංසාර ගමන නතර කරන්නට පුළුවන්කම තියෙන්නේ. එදා සුනීත බාහිර වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් අර බුදුහාමුදුරුව කිව්ව දේ තේරුම් අරගෙන කද බිමින් තියලා තිබ්බ නිසා නිවන් සුව කියන නිර්වාණය කියන එක මේ ජීවිතේ ලබා ගන්නට පුළුවන් වුණා. දැන් තව උදාහරණයක් කිව්වොත් ඔය ඕන එකකින් උදාහරණයක් කියන්න පුළුවන් මේ අය ඇහුවොත් කොහොමද ඒක විග්‍රහ කරන්න කියලා මගෙන් ඇහුවොත් ඇහුවොත් ස්වාමීන් වහන්සේ මෙන්න මේ කතාව එහෙම නැත්නම් මේ සූත්‍රයේ තියෙන එක කොහොමද විග්‍රහ කරන්න කියලා ඒක මට ඉතා පහසුවෙන් කියලා දෙන්න පුළුවන් ඇතුලෙන් තියෙන විදිය. එතකොට දැන් අපි ගත්තොත් සෝපාක කියන පුංචි පුතා. සෝපාක කියන කතාව අපි දන්නවා. සෝපාක කියන පුතා ළඟට බුදුහාමුදුරුවෝ ගිහලා අර මල මෙරිච්ච මිනිස්සෙකුට වැඩිහිටියෙක් කරපු අපරාධයක් මේ බැඳලා තිබුණා ඒක බුදුහාමුදුරුවෝ ගැලෙව්වා ගැලෙව්ව විතරයි සෝපාග පුතා නිවන් අවබෝධ කරා අන්න එතරම් අපිට බලන්න ඕන කොහොමද මේ නිවන් අවබෝධ කරේ කියන එක දැන් කවුරු හරි මලමිණියකට ගැට ගහලා තිබුණයි කියලා නිවන් දකින්න බැහැනේ ඔය ගැලෙව්වයි කියලා නමුත් පින්වත්නි අපි හැම මොහොතකම මලමිණියකට ගැට ගහලා තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරා ඇයි අතීතය කියන්නේ මැරිච් එකක් අපි අතීත සිත පින්වත්දී උපාදාන කරගන්නවා. අතීත සිත අපි කරේ තියාගන්නවා. අපි අල්ලගන්නවා. එතකොට චිත්ත පරම්පරා වශයෙන් ගත්තාම සම්තතියක් වශයෙන් දිගට ගත්තාම මහ විශාල උපාදාන සිත් රාශියක් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට පේනවා අපි අතීතේ කර තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මලමිනියක් හැමතිස්සෙම ඒ පැත්තෙන් බලනකොට කර තියාගෙන. අනිත් පැත්තෙන් ගත්තාම අපේ මූලික කොටස් දෙකයි මේ ජීවිතය ගත්තාම එකක් සිත අනිත් එක කය. ඒකට ධර්මයෙන් කියනවා නාම රූප. නාමය කියලා කොටසක් තියෙනවා රූපය කියලා කොටසක් තියෙනවා. මේ රූපය කියන එක ඇති වුණු තැනම නැති වෙනවා. අපිට පේන්නේ නැහැ. නාමය කියන එකත් ඇති වුණු තැනම නැති වෙනවා. අපිට පේන්නේ නැහැ. නමුත් පෙනුනේ නැති වුණාට ඒ ක්‍රියාවලිය එහෙමමයි. ඒක නැති කරන්න අපිට බෑ. ඒක සිද්ධ වෙනවා. ගලන ගඟක් වගේ මේ ජීවිතේ හැමදෙස්සෙම ඇති වෙනව නැති වෙනව. පත් වෙන පහනක් වගේ ඇති වෙනව නැති වෙනව. නමුත් අපිට පේන්නේ අපේ මේ සංසාරයේ තියෙන ලොකු අවාසනාව තමයි මේ ජීවත් වෙනවා කියන එක විතරයි පේන්නේ. මරණ ටික පේන්නේ නැහැ. දැන් පහනක් එහෙම පත්තු කරොත් එහෙම ඒ පහනත් නිවි නිවිපත්තු වෙනවා. නමුත් මේ නිවි නිවිපත් උනාට එක ක්ෂණයක් තුලදී ඒක නිවෙන ගානත් ප්‍රමාණ ගානත් සමානයි. වෙනසක් නැහැ. පත් වෙන ගාන වැඩි වෙන්නවත් නිවිච්ච ගාන වැඩි වෙන්නවත් ඒ ෂණය තුල තප්පරයේ තුල එහෙම කොහෙම හේතුවක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපි පැයක් ජීවත් වුණොත් හරියටම පැයක් මැරෙනවා. පැය දෙකක් නෙමෙයි එතකොට. අන්න ඒ නිසායි අකාලිකෝ භගවතෝ කියන වචනෙන් ධම්ම කියන එක විග්‍රහ කරේ. දැන් කාලයක් දැම්මොත් එතන පැය දෙකක් දාන්න වෙනවා. නමුත් යංකින්චි සමුදය ධම්මං සම්බන්ධ ඒක තමයි මෙතන තියෙන ඊටාම සියුම් ධර්මයේ පින්වත්. විදර්ශනාව කියලා අපි අවබෝධ කරගන්නේ අන්න එතන. ඒ කියන්නේ මේ ධර්ම පැයක් කියන සම්මුතියෙන් ඇති වෙලා තිබුණොත් ඒ පැය ඇතුළතම පැයක් නිරුද්ධ වෙනව නැති වෙනවා. පැය දෙකක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට පහණක් විනාඩි 5ක්පත් වුණොත් ඒ විනාඩි 5 ඇතුළතම තා විනාඩි 5ක් කියන ප්‍රමාණය හරියට භාගයට භාගයක් නැතිවීම සිද්ධ වෙනවා. නමුත් අපිට පේන්නේ නෑ දැන් නිවි නිවිපත් වෙනවා කියලා පේන්නේ අපිට පේන්නේ පත් වෙනවා කියන එක.